පින්වත්නි. කලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානාධිපති, ඩුබායිහි ශ්‍රී ලංකාරාම බෞද්ධ මධ්‍යස්ථානාධිපති, ත්‍රිපිටකාචාර්ය, අභිධර්ම විශාරද, කර්මස්ථානාචාර්ය, අපේ කල්යාණ මිත්‍ර අතිපූජනීය මිරහවති පඤ්ඤාසිරි මාහිම්පාණන් වහන්සේ. අපේ හාමුදුරුවෝ ඊටාම ගෞරවයෙන් පාද නමස්කාර පූර්වකව පිළිගන්නවා අපි හාමුදුරනේ. ඉතින් අපේ සාකච්ඡාව සමගින් දිගින් දිගටම සම්බන්ධ වෙලා හිටිය පිරිසක් විදිහට ඔබ මේ වෙලාවේ වෙනකොට දැනගෙන ඉන්නේ. අපි මේ දවස්වල සාකච්ඡා කරන්නේ මොන වගේ මාතෘකාවක් පිළිබඳවද කියලා. පංච නීවරණ ධර්ම. පංච නීවරණ ධර්ම වලින් නීවරණ ධර්ම තුනක් පිළිබඳව අද අපි මේ වෙනකොට සාකච්ඡා කළා තියෙනවා. ඉතින් අපිට අද දවසේ සාකච්ඡා කරන්න තියෙන හතරවෙනි නීවරණ ධර්මයේ උද්ධච්ච කුක්කුච්ච කියන නිවර්ණ ධර්මය. අපි කැමති අපේ පින්වත් ස්වාමීන් වහන්සේගෙන් විමසා දැනගන්න අපේ හාමුදුරනේ මොකද්ද මේ උද්ධච්ච කුක්කුච්චය කියන්නේ? පෙරුවන් සරණයි අපගේ කල්යාණ මිත්‍ර ගෞරවනීය තලල්ලේ චන්දකිත්ති ස්වාමීන් වහන්සේ ඉතින් අපේ පින්වත් ස්වාමීන් වහන්සේ සිහිපත් කළ පරිදිම අද අපි සාකච්ඡා කරන්නේ පංච නිවර්ණවල තුන්වෙනි නිවර්ණය පිළිබඳ හතරවෙනි නිවර්ණය පිළිබඳව. එහෙමයි. ස්වාමීන් වහන්සේ මෙතනදිත් අපි මුලින් මතක් කරන්නට ඕන අර තීන මිද්දේ කිව් ආකාරයෙන්ම උද්දච්ච කුක්කුච්ච නීවරණ වශයෙන් එකක් හැටියට සඳහන් වුණාට චෛසික වශයෙන් චෛසික දෙකක්. අකුසල චෛතසික 14න් විශේෂයෙන්ම උද්දච්චය එක චෛතසිකයක් කුක්කුච්චය එක චෛතසිකයක්. ඉතින් අපි විශේෂයෙන් මෙතනදී මතක තියාගන්නට ඕන අපි තීන මිද්දේ ගැන සාකච්ඡා කරනකොට මතක් කළා තීන මිද්දය එක තමයි යෙදෙන්නේ එක අවස්ථාවක තීනේ යෙදিলা තව අවස්ථාවක මිද්දේ යෙදෙන්නේ නැහැ කියලා මතක් කළා. නමුත් උද්දච්ච කුක්කුච්ච කියන මේ නිවරණයේදී උද්දච්චයේ එක අවස්ථාවකදීලා තව අවස්ථාවක කුක්කුච්චේ හිතෙන්න පුළුවන්. ඉතින් ස්වාමීන් වහන්සේ මේ උද්දච්ච කුක්කුච්ච කියලා කියන්නේ අපි සරලවම තේරුම් ගත්තොත් උද්දච්චය කියලා කියන්නේ නොසන්සුන්කම. මේ නොසන්සුන්තාවය සෑම අකුසල සිතකම යෙදෙනවා. දැන් විශේෂයෙන්ම සාමාන්‍ය ජීවිතේ ඉඳලා හොඳට භාවනා කරන සෑම යෝගාචු උපචරේකුගේ සිතක මෙදෙන අකුසල চৈতසිකයක් තමයි උද්දච්චය කියලා කියන්නේ. එහෙමයි. එතකොට දැන් මේකෙදි ඇත්තටම දැන් භාවනා කරන කෙනෙකුගේ සාමහන්තර සිනාවක් පහළ වුණා. ඇත්තටම දැන් මම මෙතන කියවුවේ භාවනා කරන අයගේ උද්දච්චය පහළ වෙනවා කියන එක නෙවෙයි. නමුත් භාවනා කරන දැන් සාමාන්‍යයෙන් ඇත්තටම මේ උද්දච්චය කියන චෛත්‍යකේ ස්වාමීන් වහන්සේ නිවන් දකින්න කම්ම තියෙනවා. එහෙම. අනාගත ආවරණය කරන නිවන ආවරණය ධර්මයක්. එතකොට සාමාන්‍යයෙන් අනාගාමී වෙලත් උද්දච්චය තියෙනකට ධර්මයේ සඳහන් වන්නේ. නිවනේදී තමයි උද්දච්චය ප්‍රහාණය වෙන්නේ. ඒතර උද්දච්චය කියලා කියන්නේ මේ නොසන්සුන්තාවය, නොසන්සුන් භාවය. දැන් අපි උපමාවකින් කිව්වොත් අලුගොඩකට ගලකින් පහරක් ගැහුවොත් අලුගොඩ විසිරිලා විසිරෙනවා. අන්න ඒ වගේ තමයි හිතේ තියෙන විසිරිච්ච ස්වභාවය. ඊළඟට රබර් බෝලයකින් අපි පොළොවට දමලා ගැහුවොත් ඒ බෝලේ එක තැන තියෙන්නේ ඒක තැන් තැන් වල දුවනවා. අම්පනවා. ඔව්. එහෙමයි. ඒ වගේ ස්වාමීන් වහන්සේ මේ සිතේ ස්වභාවය තමයි මේ උද්දච්චයේ ස්වභාවය තමයි විසිරිච්ච ස්වરૂපයෙන්ම තමයි තියෙන්නේ. එහෙමයි. ඊළඟට කුක්කුච්චය කියලා ගත්තාම පසුතැවිල්ල. ඒකට පසුතැවිල්ල කියලා කියන්නේ සාමාන්‍යයෙන් කුසල් කරගන්න බැරි වුණා කියලා පසුතැවෙනවා. අකුසල් සිද්ධ වුණා කියලා පසුතැවෙනවා. ඉතින් මෙන්න මේ පසුතැවීම ඒ වගේම විසිරිච්ච ස්වභාවය එකට යොදලා තමයි නිවරණයක් හැටියට බුදුරජාණන්සේ දේශනා කරලා තියෙන්නේ. මොකද විශේෂයෙන් මේ විසිරිච්ච ස්වභාවයත් ඒ වගේම මේ පසුතැවිල්ලත් නිවන ආවරණය කරන ධර්මයක්. එහෙම අපහන්නේ. එතකොට දැන් සාමාන්‍ය අපි හඳුනන්නේ ගොඩාක් වෙලාවට එදිනෙදා මිනිසුන් කතා බහේදී පාවිච්චි කරන යා හරිම උද්දච්ච මිනිහෙ උද්දච්ච කෙනෙක් ඔය ආදී වශයෙන් සඳහන් කරන මේ අහංකාරකම ආඩම්බරකම මානය අඟවන විදිහේ ආර්ථයක් දෙන්න එහෙම අදහසක් දිනනොත් අපි හන්නේ කොහොමද මේ වචනේ භාවිතයට ඇවිල්ලා තියෙන්නේ? ඇත්තටම සම්නක් එතන දැන් අපේ භාෂාව අපේ සිංහල භාෂාවේ උද්දච්චය මම උද්දච්ච පුජ්‍යලෙක් කියලා. ඉතින් ඇත්තටම මාන්නෙන් ඉදමිච්ච කෙනෙකුට තමයි උද්දච්ච පුජ්‍යලයා කියලා හඳුන්වන්නේ. එහෙමයි. නමුත් සමහර මෙතනදී එහෙම නෙවෙයි. මෙතනදී ඇත්තටම මේ මේ චෛත්‍යකයේ තේරුම පැහැදිලිවම සඳහන් වෙනවා. නොසන්තුන් භාවයේටම තමයි මෙතන උද්දච්චය කියලා කියන්නේ. ඇත්තටම අර අපි ගත්තාම දැන් තථාගතයන් වහන්සේගේ නවආරහදී බුදු ගුණවල ඉතින් ඇත්තටම පළවෙනි ගුණේ ගත්තාම අද අපේ රටේ බොහෝ තැන්වල මේ වචනේ පාවිච්චි කරන්නේ සම්පූර්ණ මේකේ අර්ථයට නෙමෙයි ප්‍රතිවිරුද්ධ අර්ථයකට. එහෙමයි. දැන් අරහං කියලා කියන්නේ ඇත්තටම සුදුසුයි කියන එකනේ. එහෙමයි. ඒ සුදුසුයි කියන වචනේ අද බොහෝ දෙනා පාවිච්චි කරන්නේ දැන් කෙනෙක් තරහ වුණාම ওই පුජ්‍යලයා දැන් කෙනෙක් දකින්න කැමති නැත්තම් ওই පුජ්‍යලයා මට අරහන් කියලා තමයි කියන්නේ. කියන්නේ මම මට පෙන්වන්න බෑ කියන එක. එහෙම. නමුත් බලන්න සංස්කෘතියේ අර්ථයේ තියෙන්නේ හැම දෙයකම සුදුසු කියන එක. නුසුදුසුයි කියන අර්ථය දනවන්න ඕන තැන සුදුසුයි කියන වචනේ පාවිච්චි පාවිච්චි වෙන්නේ. එතකොට ස්වාමීන් වහන්සේ ඒ වගේ බලපහම දැන් උද්දච්චය කියන එක දැන් ස්වාමීන් වහන්සේ මතු කරපු එකක් හොඳයි. සමහර අය අපේ බෞද්ධයෝ පවා දැන් උද්දච්චය ගැන කතා කරනකොට හිතන්න පුළුවන් ආ මේ උද්දච්චය කියලා කියන්නේ මාන්නයක් ගැනයි කතා කරන්නේ කියලා. ඇත්තටම මාන්නයක් ගැන නෙවෙයි. එහෙමයි. මේ හිතේ තියෙන විසිරිච්ච ස්වභාවය පිළිබඳව. ඉතින් මේ විසිරිච්ච ස්වභාවය සෑම අකුසල් සිතකම යෙදෙනවා. එහෙම අපහන ඒතකොට දැන් උද්දච්ච කුක්කුච්චය කියන මේ නීවරණ ධර්මය අපහන නීවරණය නිවන ආවරණය වෙන්නේ කොහොමද කියලා අපි පොඩ්ඩක් විග්‍රහ කරගත්තොත් කොහොමද මේ සිත සංසිත නිවන ආවරණය වෙන්නේ දැන් සාමාන්‍ය නිවන ආවරණය වෙන ධර්මයක් කියලා මත උද්දච්චය අපි ගත්තොත් කුක්කුහලයක් ගත්තොත් විශේෂයෙන්ම සාමාන්‍ය දැන් අපි බලන්න භාවනාවක් දැන් භාවනාව කියලා කියන නිවනට තියෙන සමීපම දොරටුවක්නේ එහෙනම් දැන් භාවනාවක් කරන කෙනෙකුට දැන් කමතහන් දෙන්න ගියාම දැන් ඒ අය නිතරම කියන්නේ සාමාන්‍ය මේ ස්වභාවය එහෙම. දැන් ඒක විවරණයක් කියලා එයා තේරුම් අරගෙන නැහැ. එහෙම. ඉතින් විතරම කියනවා කොච්චර කිව්වත් දැන් තමන්ගේ හිත අපි හිතමු දැන් පැයක් භාවනා කරනකොට විනාඩි දෙකක් තුනක් හරි කර්මස්ථානයේ අභිමුඛව ඒ සිත තියෙනවනේ. ඒ කියන්නේ කිසිම යෝගාවචරේ කතා කරන්නේ නැහැ සාමාන්‍යයෙන්. කතා කරන්නේ අනේ මගේ හිත පිට යනවා. මගේ හිත මේ කර්මණක පියාගන්න බැහැ. හරි මොන සංසොන්. ඒකට එහෙම කතා කරන්න කතා කරන්න සාමනත් ඒක ඇත්තට වැඩි වෙනවා. එහෙම නෙවෙයි දැන් අපි ඒකේ ආනිසංස දකින්න ඕනේ මම කොහොම හරි දැන් මේ වාඩි වෙලා ඉන්න එකත් ලොකු දෙයක් නේ. ඊළඟට මම භාවනා කරන්න ඕනේ කියලා හිතන එකත් ලොකු දෙයක් නේ. ඊළඟට මේ අරමුණට මගේ හිත දාගන්න මම උත්සාහ කරන එකත් ලොකු දෙයක් නේ. එහෙම කවුරුත් යෝගාවචර හිතන්නේ නැහැ. හැම කෙනාම කමටහන් ගන්න පුජ්‍යලික පාපම අනේ හාමුදුරුවනේ. මට තියෙන එකම ප්‍රශ්නේ තමයි හිත මනේ වහාම පිට යනවා ඒක විනාඩියක් තියාගන්න බෑ. ඇත්තට හිත කියලා කියන්නේ හිත දුවන එකක් තමයි. එහෙමයි. ඉතින් සාමාන්‍යයෙන් ඒ වෙනුවෙන් අපි කරන පූර්වක්‍ෘත්‍යයේ හරි ආනිසංස දැකීම භාවනාව සාර්ථක කරගන්නත් උපකාර වෙනවා. ඒ වගේම උද්දච්චේ මැඩපවත්තන්නත් ඒක ලොකු උපකාරයක් වෙනවා. අපේ අහන්නේ ධර්මයේ මේ හිත පිට දුවනවා කියන එක අදහස් කරොත් දැන් පිට දුවන හැම වෙලාවකම අකුසල් පහළ වෙනවද අපි හන්නේ දැන් අපි හිතමු බුද්ධානුස්සති භාවනාව වගේ භාවනාවක් සිද්ධ කරන ඉතිපිසෝ ගාතාව අනුලෝම ප්‍රතිලෝම වශයෙන් කවුරුහරි හිත හිතා ඉන්න වෙලාවට අපි හඳුරන්නේ ඒ තනත්තාට කිසියම් පිරිත් ස්වරය පිරිත් හඬක් ඇහෙනවා. එතකොට පිරිත් හඬට අවධානය යොමු වෙනවා පහන්නේ. එතකොට එතනත් අකුසලයක් වෙනවද? එහෙම නැත්නම් ඒ ගැන ශ්‍රද්ධාව පෙරදරි කරගෙන ආයේ පිරිත් හඬ ඇසීම තුළ ඒකත් භාවනාව කරගන්න බැරිද අපහන්නේ? ඒ පිට යාම තුළ පිට. ඔව් ඇත්තටම සම්ස එහෙම කරගන්න පුළුවන්. එහෙමයි. ඇත්තටම දැන් මේ හැරෙන පැත්තට කුසල ආරම්මනේ බොහොම සිහියෙන් ඉන්නවා නම් ඒක කුසල ආරම්මණයක් වඩපත් කරගන්න පුළුවන්. හැබැයි සංඝ දැන් අපේ මූලික අරමුණ දැන් අපි හිතමු දැන් අපි මෛත්‍රී භාවනාව වඩනකොට ඒ මෛත්‍රී භාවනා ඒ දැන් අතන එතන උද්දච්චයක් සිද්ධ ඒ කියන්නේ සිතේ විසිරිත ස්වභාවයක් සිද්ධ වෙනවා. එහෙම. අපි හිතමු දැන් අපි මෛත්‍රී භාවනාව තමයි අපේ මූලික අදහස. ඉතින් හිත අපි හිතමු බුද්ධානුස්සතිය ගියා කියන්නේ එතරම් පොඩි අපි මේ චෛත්‍යක හැටියට බලනකොට ඒ ඒ කර්මස්ථානයේ අභිමුඛව ඉන්න බැරි වුණා කියන්නේ විසිරීමක් තියෙනවා. ස්වාමීන් වහන්සේ කියන විදිහට ඒ විසිරීමම ප්‍රයෝගික කරගෙන බුද්ධානුස්සතිය වඩන එක ඇත්තටම හොඳ දෙයක්. එහෙම. ඒ තුළින් ඇත්තටම අපිට කෙසේ හෝ භාවනා මාර්ගයේ නැත්තම් සිහිය දිනු කර ගැනීමට එහෙම අපිට ඒක පිටුවහලක් කරගන්න පුළුවන්. එහෙම. හැබැයි අර ඒකට අකුසලයක් වෙනවද අපි හන්නේ? මොකද දැන් කුසලයෙන් කුසලයට මාරු වීමක් නේද වෙන්නේ? ඒත් අකුසලයක් වෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. දැන් අපි හිතමු අපි කර්මස්ථානයක් තුළ දැන් මේක ලොකු වෑයමක්නේ. එතකොට දැන් අපි සාමාන්‍යයෙන් අකුසලයක් කියලා කියන්නේ අපි කර්මස්ථානයෙන් අපි තුම ආනාපාන සතිය කියලා. එහෙම. හුස්ම රැල්ල පිළිබඳව. හුස්ම රැල්ල පිළිබඳව බොහොම සිහියෙන් ඉන්නවා. සිහියෙන් හිත පිට යනවා. ඒ හිත පිට අපි හිතමු මේ හුස්ම රැල්ල අමතක වෙලා හිත වෙන වෙන සිද්ධියක් මතක් වෙනවා. වෙන දෙයක් මතක් වෙනවා. ඇත්තටම සංස ඒවා මේ කර්මපත ගණයට කීයටවත් දැනෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් විපාකයක් දෙන්නේ නැතරම්. හිත කියන්නේ ඉතින් මේ භාවනාවකට වාඩි වුණා. හිතේ ඉතින් අර පුරුදු කරපු පැත්තට හිත ගමන් කරනවා. එහෙම. ඒක සාමාන්‍යයෙන් මහා අකුසලයක් වෙන්නේ නැහැ. නමුත් ඉතින් අර කුසලයක් කියලා කියන්නත් බෑ. එහෙම. සාමාන්‍ය විදිහට ගත්තොත් ඒ වෙන බාහිර අරමුණක් අපිට මොකක් හරි සිතුවිල්ලක් මොනක් මොකක් හරි දෙයක් කරේ හිත ගියා නම් ඒක ඉතින් අකුසලයක් තමයි. එහෙම. හැබැයි ඒක මහ ප්‍රතිසන්දිපාකයක් ගෙන දෙන අකුසලයක් නෙවෙයි. ලොකු ප්‍රබල කර්මයක් විපාක කර්ම විපාකයක් ජනිත කරන තරම් ක්‍රියාවක් නෙවෙයි. නෙවෙයි. එහෙමයි. එතකොට අපි හන්නේ දැන් නීවරණ ධර්මයක් හැටියට නිවන වලක්වාලන සිටිවිල්ලක් විදිහට තමයි අපි දැන් උද්දච්ච කුක්කුච්චය හඳුනාගන්නේ. එතකොට නිවන වලක්වනවා කියනකොට දැන් අපි හන්නේ දැන් නිවන සොයා යන කෙනෙක් අපිට මේ නිවන පෙන්වන්නේ නැතුව ඉන්නවා වගේ වැඩක් නෙමෙයි මෙතන නීවරණ වෙන කරන්නේ. එතකොට අපි හඳුරන්නේ දැන් නිවන සොයා යන කෙනා අනුගමනය කරන්න ඕන පාරක් තියෙනවා නේද? සීලයක පිහිටලා සමාධිය උපදවාගෙන නේද? දැන් සීලේ පතිත්තාය නරෝසපඤ්ඤ චිත්තම් පඤ්ඤංච භාවයන් කියපිටද? ඒතර සමාධිය පාදක කරගෙන යථා භූත ඥාන දර්ශනය ඇති කරගන්නවනේ. එතකොට අපි හඳුරන්නේ දැන් නීවරණ මේ ඇති වෙච්ච හිතක සමාධිය වැඩෙන්නේ හිත ඒකාග්‍රතාවය වැඩෙන්නේ නැහැ නේද සමාධිය වැඩෙන්නේ නැති වීම තුළ විපස්සනා නුවණ පහල කරගන්න බෑ ඒ හින්දා මේක නීවරණ ධර්මයක් කියලා නිවන වළක්වනවා කියන අදහස දැන් ඇත්තටම උද්දච්ච කුක්කුච්ච නීවරණය ඇති වෙන්න හේතු නොසන්සුන් කමනේ යෝනිසෝ මනසිකාරයත් එක්ක නොසන්සුන්තාවය එහෙම නොසන්සුන් භව ඒක නොසන්සුන් භව කියලා කියන්නේ එතන සමාධියක් නැහැ කියන එක එහෙම හිත නොසන්සුන් වෙනවා කියන්නේම චිත්ත සමාධිය නැහැ. චිත්ත සමාධිය නැහැ කියන එක. එහෙමයි. එතකොට දැන් ස්වාමීන් වහන්සේ සමාධිය කියන එක දැන් සීල සමාධිය ප්‍රඥා කියන අපි සරලවම ගත්තොත් මේ තිතික්ෂාවෙන් කියන්නේ අනිවාර්යයෙන්ම සමාධියක් අවශ්‍ය කරන අපිට මේ යථාර්ථය දකින්න. එහෙමයි. සමාහිතෝ යථාභූතම් පජානාති. පජානාති. එතකොට සම්මාත සමාහිත හිතකින් තමයි යථාර්ථය අපිට දකින්න පුළුවන්. එහෙමයි. එහෙමනම් දැන් හිතමු සංසුන් කරනවා කියලා කියන්නේ ස්වාමීන් වහන්සේ ඒ කාන්තේම නිවන ආවරණය ආවරණය කිරීමක්. එහෙමයි. ඊළඟට දැන් විපස්සනා වශයෙන් ඇත්තරම දැන් දැන් සාමාන්‍යයෙන් ඔය සමතේින් අපි නිවරණය හිතමුක යටපත් කරා කියලා සමාධිය තුලින්. එහෙම. හැබැයි ස්වාමීන් වහන්සේ අපි හන් තවත් දෙයක් දැනගන්න අවසර මේ සමත භාවනාවෙන් පමණක් නීවරණ ධර්ම සම්පූර්ණයෙන්ම නැති කරලා දාන්න පුළුවන්ද? එහෙම නැත්නම් සමත භාවනාවකින් කරන්නේ නීවරණ ධර්ම යටපත් කිරීමක් පමණයිද අපි හන්නේ? ඔව් හොඳ ප්‍රශ්නයක් අහනවා. මොකද ඇත්තටම මේක තමයි මම කියන්නද්දී. එහෙම. සමත භාවනාවෙන් කෙරෙන සමත නීවරණ යටපත් කරලා කියන්න පුළුවන්. එහෙම. මොකද සහමුලින්ම නැති කරන්න පුළුවන් කමක් නැහැ. එහෙම. දැන් ඒකට හොඳ කතාවක් මට මතක් වුණා මේ කාලෙකින් කතාවකුත් කිව්වේ නැති නේද? දැන් අපේ ඒක තමයි ස්ථානාසය. මේ බුදුරජාණන් වහන්සේ වැඩින්න කාලේ මේ අස්සජි කියලා සම්මාත නමක් අතරම පස්සක ස්වාමීන් වහන්සේලාගේ අස්සජි සම්මාත නෙවෙයි මේ වෙනත් ස්වාමීන් වහන්සේ නම උන්වහන්සේ නම අස්සජි මේ ස්වාමීන් වහන්සේට හොඳට ධ්‍යාන හොඳට වඩලා තිබුණා පඨම ධ්‍යාන, ဒုတိ ය ධ්‍යාන, තතිය ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන. උන්වහන්සේට කැමැති ආකාරයකට මුල ඉඳලාකට අග ඉඳලා මුලට බොහෝම ධ්‍යාන සැපෙන් තමයි එහෙමයි. මේ අසුදු සංඝ හිටියේ. හැබැයි උන්වහන්සේ නිවන් අවබෝධ කරගන්න හිටියේ නැහැ. එහෙමයි. ඉතින් මේ අත්ති ස්වාමීන් වහන්සේ ඉතින් දැන් බොහොම ඒකට කියන්නේ අපේ වශී භාවයට පත් කරගෙන ඉන්න භාවයට පත් කරගෙන ධ්‍යාන ධ්‍යාන එහෙමයි ධ්‍යාන ක්‍රීඩා කරන්න පුළුවන් එහෙමයි ඉතින් මේ ස්වාමීන් වහන්සේ වයෝ වෘද්ධ වෙලා යම් කිසි අවස්ථාවක් නැහැ වයෝ වෘද්ධ වෙන්න කලින් අසනීප වුණා අසනීප වුණාම දැන් මේ ස්වාමීන් වහන්සේට අර හිත පිහිටව ගන්න ටිකක් අමාරු වුණා අර ධ්‍යානය පිරිහුණා ඉතින් උන්වහන්සේට දැන් නීවරණ වැඩ කරන්න ගත්තා. දැන් උන්වහන්සේ දැන් උත්සාහ කරන උත්සාහ කරන අර පිය ධ්‍යාන මොකුත් නැහැ. දැන් හොඳටම බය වුණා. දැන් යන්නවත් දැන් උන්වහන්සේ රසණීපයි. මේ අසනීපේ නිසා මොකද අර යටපත් වෙලා තිබිච්ච මේ නීවරණේ ඉස්මතු වෙන්න ඉස්මතු වෙන්න ගත්තා. ඉතින් ඒ වෙලාවේ දැන් මේ ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ හම්බෙන්න යන විදිහකුත් නැහැ. ඒක හිතවත් සාමනාත නමකට කිව්වා මා වෙනුවෙන් අනුකම්පා කරලා තථාගතයන් වහන්සේට මට වෙලා තියෙන මේ සිද්ධිය කියන්න. මම බොහොම සතුටින් දැන් ධ්‍යානය කියන්නේ සාමනාත ඉතින් හිතේ කෙලෙස් නැහැනේ. යටපත් වෙලා තියෙන. ඒකකට පුදුම සැලසිල්ලක්. ඒ කියන්නේ දැන් ඔය ධ්‍යාන අබුද්ධෝපාද කාලවල ධ්‍යාන උපදවාගෙන ඉතින් කල්ප ගණන් වෙ ඉන්නේ. එහෙමයි. ඉතින් මේ ඒ වගේ ඉතින් මේ සාමනාතෙත් ඉතින් බොහොම සැපයෙන් හිටියා. නමුත් අසනීප වුණා. අසනීපයත් එක්ක ධ්‍යානෙ පරිහුණා මේ වරණට ආවා. දැන් ඉතින් මේ හිතවත් ස්වාමීන් වහන්සේ නමකට කිව්වා මේ මේ මට දැන් මේක ලොකු ප්‍රශ්නයක්. බුදුරජාණන් වහන්සේ කියලා මතක් කරන්න කිව්වා. තථාගතයන් වහන්සේ මතක් කරපුවාම තථාගතයන් වහන්සේ මහා කරුණාවෙන් මෙතෙන්ට වැඩම කළා. එහෙම. වැඩම කළාම මේ අස්විත් ස්වාමීන් වහන්සේ කවනේ ස්වාමීන් වහන්සේ භාගතුන් වහන්සේ මට ඉස්සර පුදුම විදිහට මේ ධානයේ ඉන්න පුළුවන් කිසි කෙලෙස් බිඳුවක්වත් මට දැනුන්නේ නැහැ. මගේ හිතට පුදුම සැනසෙල්ලක් තිබුණේ. නමුත් දැන් මේ නිවරණ මතුවලා මේ මම හිතපු තැනටම දැන් වැහිලා තියෙනවා. මට පිහිට වෙන්න කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ඒ අස්සජි ස්වාමීන් වහන්සේ කතාව දාලා අස්සජි නුඹ හිතාගෙන ඉන්නවද වෙනත් ශාස්ත්‍රවරුන්ගේ ශාසන වගේ මේ සම්බුද්ධ ශාසනය සමාධියෙන් කෙලවර වෙනවා කියලා හිතාන ඉන්නවා. ඉතින් එහෙම හිතාගෙන ඉන්න එක ලොකු වැරද්දක්. මොකද මේක සමාධිය තියෙන්නේ ඒ කාර්යයේ යථාර්ථය දකින්න. එහෙම. ඉතින් එහෙම නම් සාන්නත් එතනින් බුදුරජාණන් වහන්සේ ඉස්මතු කරනවා ඇත්ත වශයෙන්ම සමත භාවනාව තුළින් නීවරණ යටපත් කරන්න පුළුවන්. හැබැයි විපස්සනාව තුළින් තමයි මේ නීවරණ සහ මුලින්ම නැති කරලා දාන්න පුළුවන්. මූලෝත්පාඨනය කරන්න. මුලින් ගලවලා දාන්න. මුලින්ම ගලවලා දාන්න පුළුවන් මේ විපස්සනාව තුළින්. ඒකට ඒකයි අර දැන් උද්දච්ච කුච්ච දැන් විපස්සනාවේදී කෙරෙන්නේ සාමනහතර. සමතයෙන් යම් කිසි මට්ටමකට ඒ සමාධිය තුළින් යටපත් කරගෙන මේක නීවරණයක් කියලා දැනගන්නවා. එහෙම. ඒ නීවරණයක් කියලා දැන ගැනීම තුළින් තමයි සාමගත ඒක සාමුලින්ම නැති කරන්න පුළුවන්. නැත්තම් දැන් ආනේ මගේ හිතන සංසුන් වෙනවා මට දැන් හරියනවා. දැන් ඒවා යම් කිසි මට්ටමකට සමතෙන් යටපත් කරගත්තට අර හැම අරමුණකදීම එකයි තථාගතයන් වහන්සේ වදාලේ මේ නීවරණ යටපත් කරන්නත් අනිවාර්යයෙන්ම යථාර්ථයේ දකින්නත් සිහියම දිනු කරන්න කියලා. එහෙමයි ධම්මානුපස්සනාවේදී පැහැදිලි වෙනවා නේද? පැහැදිලි වෙනවා. එතකොට සාන සිහියම දිනු කිරීම තුළින් තමයි ඇත්තටම මේ අපට මේ නීවරණ සදාකාලිකවම ඇති කරන්න පුළුවන්කම ලැබෙන්නේ. එහෙම නැත්නම් අපි හන්නේ දැන් අර ක්ලේශ ප්‍රහාණය සම්බන්ධයෙන් කතා කරනකොට තියෙනවනේ තදංග වික්ඛම්බන සමුච්ඡේද කියලා ක්‍රම තුනක්. తాවකාලික යටපත් කිරීම, ඊළඟට තුනී කිරීම සහ මූල උත්පාදනය. එතකොට අපි හන්නේ දැන් තදංග වශයෙන් යටපත් කිරීම කියන එක අපිට සීලය පදනම් කරගත්තොත් සීලයෙන් සිල් රැකලා සිල් සමාදන් වෙලා ඉන්නකන් මේ කෙලෙස් එළියට දාන්නේ නැතුව යටපත් කරගෙන ඉන්නවා. එතකොට වික්ඛම්බන වශයෙන් යටපත් කරනකොට මේ සමාධිය තුලින් අර විස්කම්බේ ඝනත්වය තුනී කළ කෙලෙස් තුනී කළම දාලා තියෙනවා. සමුච්ඡේද වශයෙන් අපි හඳුරන්නේ අර මේ කෙලෙස් සහ මුලින්ම ගලවලා දාන විදර්ශනා ප්‍රඥාව. නූපදන ආකාරයටම ගලවලා දානවා. එහෙම. ඒක විපස්සනා ඥාණයෙන් කරන්නේ. විපස්සනා ඥාණයෙන් කරන්නේ. එතකොට අපි හඳන්නේ මේ සමත භාවනාවෙන් පංච නීවරණේ ධර්ම යටපත් කරලා තිබූ පමණින් පංච නීවරණ ධර්ම ඉවරයි කියලා කියන්නේ බෑ. ඒක ඉවර වෙන්නේ විපස්සනානුවණින් තමයි. ඒ කියන්නේ රහත් වීමත් එක්ක තමයි ඒව නැති කරගන්නේ සම්පූර්ණයෙන්ම. ඇත්තම තදංග වශයෙන් අර අපි මෙතනදී විශේෂයෙන් මතක තියාගන්නත් ඕන අර දැන් අද අපේ මේ වර්තමාන භාවනාව ගැන කතා කරොත් එහෙම දැන් බුරුම රටේ මහාසිය භාවනා මධ්‍යස්ථානය වගේ භාවනා මධ්‍යස්ථානවල අපේ ලංකාවේ බොහෝ ස්වාමීන් වහන්සේලා විපස්සනාව මූලික කර්මස්ථානය කරගෙන යන අවස්ථා තියෙනවා. එහෙම. නමුත් ස්වාමීන් වහන්සේ දැන් අපි මේ සමාජ මට්ටමින් ගත්තොත් මේක සැපයක් දීලා තමයි බුදුරජාණන් වහන්සේ ඊට කලිනුත් එක මතක් කළා. හිතේ මේ කෙලෙස් බර අඩු කරලා විපස්සනාව දකින්න පහසුයි. විපස්සනාවට යන්න පහසුයි. දැන් බලන්න කාමච්ඡන්දෙන් ව්‍යාපාදයෙන් මේ කියන තීන බිඳු දසුකුචුචිකම් මේ වගේ පුරෝගන එකපාර විපස්සනාව දකිනවා කියන්නේ මම භාවිත හිතක් තියෙන්න ඕන පුරුදු කරපු හිතක් තියෙන්න ඕන. ඒක මේවා යටපත් කර දැන් අපි ගත්තාම තමයි බටහිර දැන් අයට විශේෂයෙන්ම දැන් ඒ බටහිර ස්වාමීන් වහන්සේලා පවා ඇත්තටම මේ එයාට සැපයක් දෙනවා. එයාට එකපාරම අපි කිව්වොත් දැන් සීලය ගැන කතා කළා. එකපාරම කිව්වොත් මෙයා මේ මත්පැන් පානය කරන්නත් බෑ. ඒක බොහොම භයානක දෙයක් කියලා කිව්වොත් ඒගොල්ලෝ මේ ධර්මය අතහරිනවා. එහෙම නේ ඒගොල්ලන්ට කියන ක්‍රමයක් තියෙන. ඒගොල්ලෝ මේකට යොදා ගන්න ක්‍රමයක් තියෙනවා. ඒකම ඒගොල්ලෝ දැන් කම්සප් වෙනවා. කම්සප් වෙනකොට ඌට වඩා සැපයක් තියෙන මෙන්න මේ මේ දේව මෙනෙහි කරන්න බලන්න ඊට වඩා ඌට සැපයක් දැනෙනවා. ඒකට කල්පනා කරන අයන ඊට වඩා සැපයක් දැනෙනවා නම් මේක කරන්න ඕනේ. ඇත්තටම හිතේ අර කෙලස් බර අඩු වෙනකොට පුතුම තනපිල්ල ලැබෙනවා. අපි හන් දැන් දැන් ඔය මාතෘකාවට ආපු හින්දා මම අහන්න කැමති දැන් අර ගෝයන්ක භාවනා ක්‍රමවලට ගියාම අපි හන්නේ ගොඩක් ඒ කට්ටිය පටන් ගන්න විපස්සනාවෙන්. කළා ඊට පස්සේ තමයි මේ සීලයට මේ බෞද්ධ භාවනා පැත්තට නඹුරු කරන්නේ. ඒකට ඒකට විපස්සනාව ක්‍රියා කරනවානේ අපි හා. ඒ ගෝයන්කා භාවනාවේ විපස්සනාව නෙවෙයි සම්නාත. වේදනානුපස්සනාව ගැන මූලික අවධානය යොමු කරනවා. එහෙම එකක් වෙන තමයි. ඒතර සම්මත සාමාන්‍ය සමත වශයෙන් තමයි ගොඩක් යන්නේ. එහෙම වේදනානුපස්සනාව බලන එක හරියි. සානස ඉස්සෙල්ලාම ආනාපානසතිය තමයි දෙන්නේ. එහෙම. ඒ ආනාපානසතිය දීලා ඉතින් අර කෙනෙකුට දැන් යම්කිසි මට්ටමකට ඒ ඒකාග්‍රතාවයකට ආවට පස්සේ Tamanට දැනෙන තැනක් දිහා බලාගෙන ඒක දිහා බලාගෙන ඉතින් එහෙම අර ධ්‍යාන උපදවාලීම කියන ඉලක්කය ඒ අය වැඩි අවධානය යොමු කරන්නේ නැහැ. ඒ එතනදී නම් සංපේ එහෙම එකක් තියෙනවා. ඒ දැන් ගෝනිකා භාවනා ක්‍රමයේදී අර සහ මුලින්ම ඒකෙත් වෙනස් ක්‍රමයක් ක්‍රමයක් එහෙම. ඉතින් ඒක ඒ හැබැයි ඉතින් ගෝනිකා භාවනාවේදී ඉතින් බොහෝ යන යෝගාවචරණ ඉතින් යම් කිසි දැන් ඉන්න මට්ටමේ ඉඳලා දැන් මම නිවන නිත්තාවතම ලැබෙනවා කියන කතාව මම මට අත්දැකීමක් නෑ. නමුත් සාන්නත් ඒකේ යම් කිසි මට්ටමකට හිත ඒකාග්‍රතාවයකට ගේන්න ලොකුවට උපකාර වෙන භාවනා ක්‍රමයක්. එහෙම මොකද අපේ අන්දරොත් ඒ භාවනාව පුහුණුවට ගිහිපු බව මම දන්නේ හින්දා මම ඒක අන්දරොත් විමසුවේ. අ ඔස්නේ සාන්නත් මෙහෙමයි ඒකට ඉතින් අර අත්හදා බලන්න ඉතින් අපි එක එක ඒක ඉතින් හරි වටිනා ක්‍රමයක් කොහොම හරි. එතකොට අපි හන්නේ තව දෙයක් දැනගන්න ඕනේ තමයි දැන් පංච නීවරණ ධර්ම සහ මුලින්ම නැති වෙලා යන්නේ රහත් වීමෙන්මද එහෙම නැත්නම් ඊට මෙහා දැන් උදාහරණයකට ගත්තොත් මට ඒ සැකයක් ඇති වුණේ අපේ හාමුදුරනේ දැන් කාමච්ඡන්දය කියන එක තියෙනවනේ. ඒක දැන් අපි අහලා තියෙන කාමරාගය මේ අනාගාමි ඵලයටපත් වෙනකොට ප්‍රහාණය වෙනවා. ඒක අනුපිළිවෙලින් පංච නීවරණ ධර්ම නැතරම නැතිවීමක්ද වෙන්නේ එහෙම නැත්නම් සම්පූර්ණ පංච නීවරණ ධර්ම පහම නැතරම නැති වෙන රහත් උනාමද අපි හන්නේ ස්වාමීන් වහන්සේ ඇත්තටම දැන් විචිකිච්ඡාව කියන නීවරණය සෝහාන් මගින් නැති වෙනවා එහෙම ඊළඟට ස්වාමීන් වහන්සේ මේ සඳහන් වෙනවා සමහර අටුවාව පොත්වල දැන් ඒක ප්‍රකටව මම දැකලා නැහැ හැබැයි කුක්කුච්චේ කියන চৈতසිකය සෝහාන් මගින් නැති වෙනවා මොකද පසුතැවිල්ලක් ආය ඇති වෙන්නේ නැහැ එහෙමයි ඒ නිසා සමහර කුක්කුච්චයත් විචිකිච්ඡාවත් සෝහන් මගින් නැති වෙනවා. එහෙමයි. ඒක දැන් කාමරාග පටික කාමච්ඡන්දයත් ව්‍යාපාදයක් කියන එක සකදාගාමී මාර්ගෙන් තුනී වෙනවා. එහෙමයි. ඊළඟට අනාගාමී මගින් සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා. එහෙමයි. ඊළඟට සමහර ඒ වෙනකොට තියෙන මිද්දේ අනාගාමිනකම ඒ වෙනකොට තියෙන මිද්දයක් යටපත් වෙලා තියෙන සන්න. එහෙමයි. ඊළඟට විශේෂයෙන්ම සෝවන් ඵලයේදී තියෙන මිදේ තියෙනවා. තියෙනවා සානස දැන් අර දැන් මුගලන් මහරහතන් වහන්සේ ඔව් මුගලන් මහරහතන් වහන්සේටත් අනුරුද්ධ මහරහතන් වහන්සේටත් මේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේ රහත් වෙන්න කලින් උන්වහන්සේටත් අර මහ විචාරක ඇති වුණානේ. එහෙමයි. ඉතින් මට දැන් විචිත් ඒකාග්‍රතාවයක් තියෙනවා. නමුත් ඒක මම අවබෝධයක් කියලා මට කියන්න බෑ. ඒ විදිහට ප්‍රකාශ කළා සරියුත් මහ රහතන් වහන්සේට. සරියුත් මහ රහතන් වහන්සේ වදාලා දැන් අනුරුද්ධ දැන් දන්නවද ඔය නීවරණ ටිකක් වැඩ කරන්න කියලා. දැන් ඔය මට සමාධියක් තියෙනවා කියන එක එතන මාන්නේ. ඊළඟට මට මේ එහෙම අවබෝධයක් නැහැ කියලා හිතුවේ ගමන් ඔතන දැන් තියෙන්නේ දැත්තර කුක්කුච්චේ වගේ. කුක්කුච්චේ වගේ ඒ අවස්ථාවේදී මම හිතන්නේ මේ සෝතාපන්න භාවයක් නැති අවස්ථාවක වෙන්න ඕනේ. මුල් අවස්ථාව. මුල්ම අවස්ථාව. එහෙම. කුක්කුච්චේ. මේ විදිහට සරුවත් මහරහතන් වහන්සේ පැහැදිලි කරනවා මේ ඒ නිවර්ණ වැඩ කරන අවස්ථාව. අවස්ථාව. එහෙම. එතකොට සම්මත දැන් උද්දච්ච කියන නිවර්ණය ඇත්තටම රහත් මගින් ධර්මයේ සඳහන් වන්නේ අර රූප රාග අරූප රාග මානෝද්දච්ච අවිද්‍යාව කියන උද්ධම් භාගයේ සංයෝජන නැති කරන අවස්ථාවේදීම තමයි කියන්නේ රහත් වෙන අවස්ථාවේදී තමයි මේ නොසන්සුන්තාවය නැති වෙන්නේ. එතකොට ඒක අපි හන්නේ මේක මානයත් එක්ක සම්බන්ධ නීවරණයක් වගේද? මානයක් එක් කරන්නේ නෙවෙයි සම්බන්ධ ඒක අර ඒක අපිට බොහෝම සියුම් ඇත්තට මෙතන අපිට ඒක තේරෙන්නේ නැහැ කොහොමද? එහෙමයි. දැන් සාමාන්‍යයෙන් රූප රාග අරූප රාග එක්ක සම්බන්ධ වෙයි කියලා අපිට එක සැරේටම හිතෙන්නේ නැහැ. එහෙම නැත්නම් ඒ කියන නීවරණ මේ සංයෝජන ධර්ම පහත් එක්කම උද්දච්චය කියන නීවරණේ සංයෝජන ධර්ම පහත් එක්කම එහෙම තමයි දැන් රේරුකාණේ චන්දිමල මහානායක සම්බන්ධක පොත්පත්ලත් සඳහන් වෙන්නේ ඔය ඔය කියන පහත් එක්කම තමයි උද්දච්චය ෂේ වෙලා යන්නේ. එහෙම තමයි. එතකොට කෙසේ වෙතත් අරහත් ඵලය සාක්ෂාත් කිරීමත් එක්කම සංයෝජන ධර්ම 10ක් නීවරණ ධර්ම පහක් සම්පූර්ණයෙන්ම සිතෙන් නැති වෙලා යනවා. ඒවල සකල ක්ලේශයන්ගෙන් හිත නිදහස් වුණා වෙනවා. එතකොට අපේ හාන්දරනේ දැන් උද්දච්ච කියන මේ නීවරණ ධර්මය තුලින් ඇතිවෙන හිතේ නොසන්සුන්කම කියලා කියනවා. නොසන්සුන්කමක් ඇති වෙන්නේ මොකක් හින්දාද අපි හාන්දරනේ? ඇත්තටම සංසුන්තාවය ඇති වෙන්න නම් ඕන තරම් හේතු තියෙනවා අපි දැන් ගත්තාම දැන් අපි සාමාන්‍යයෙන් මත්තමේ ඉඳලා අපිට ගැඹුරට වෙන්න පුළුවන්. දැන් අපේ සාන්න අපි ඉස්සෙල්ලත් මතක් කරන්නේ කාමත් ඡන්දේ නිසා නසංසුන්තාවයක් ඇති වෙනවා. ව්‍යාපාදේ නිසා නසංසුන්තාවයක් ඇති වෙනවා. ඊළඟට ස්වාමීන් වහන්සේ දැන් අපි තව ගත්තාම දැන් අපි මොනවා හරි විචිකිච්ඡාව නිසා නසංසුන්තාවයක් ඇති වෙනවා. ඊළඟට සානස දැන් අපි අපි දැන් දස සංයෝජන සම්බන්ධයෙන් ගත්තාම වෙනවද නැසනේ පැහැදිලිවම සානස දස සංයෝජනවලදී මේ මේ උද්දච්චේ නසංසුන්තාව එනවා එහෙමයි එතකොට දැන් බලන්න සානස දැන් මේක මේ උද්දච්චය ඊළඟට දැන් අපි සාමාන්‍ය ජීවිතය ගත්තාම මොනක් යම් කිසි වැඩක් කරන්න ගියාම උද්දච්චය ඇති වෙන්න පුළුවන් එහෙම සංසුන්තාවය ඇති වෙන්න පුළුවන්. නොසංසුන්තාවය ඇති වෙනකොට ඒ වැඩේ හරියට සාර්ථකව කරගන්නත් බැහැ. ඇයි අපි හන්නේ එහෙම ඇති වෙන්නේ? නොසංසුන්තාවය. ඇත්තට සංකේ නොසංසුන්තාවය කියන එක හරියම ශෝක්ෂම එකක්. දැන් අර කාම කාමච්ඡන්දේ ව්‍යාපාදේ සතිය වඩපු නැති හින්ද වෙන එකක්ද? පැහැදිලිවම දැන් ඇත්තටම දැන් අපේ සිතේ ස්වභාවය තමයි සම්න්නත් දැන් සීය කියන එක අපි ඕනෑකමින් ඇති කරගන්න ඕන දෙයක් නෙමෙයි. නමුත් සනත් දැන් අසතිය නැත්නම් අයෝනසෝ මානසිකාරය කියන එක නිකන් සාමාන්‍යයෙන් ඉබේ වැඩ කරන දෙයක්. ඒකට හේතුව තමයි අපි සතර පුරාම පුරුදු කරලා තියෙන මේ පැත්ත. අපි හන්න දැන් සතිය අපේ හඳුරු පැහැදිලි කළා සතිය කියන්නේ ආයාසින් ඇති කරගත යුතු ධර්මතාවය සිද. සාමාන්‍ය අපි හන්නේ දැන් සතියත් වර්ග දෙකක් තියෙනවා සම්මා සතිය මිච්ඡා සතිය කියලා. ඔව්. එතකොට ඒ ඒ දෙකක් උනත් ආයාසින් ඇති කර ගන්න ඕන දෙයක් නේද දැන් මිත්‍යා සතිය උනත් සම්මත දැන් මිත්‍යා හැබැයි පැත්ත කියන්නේ කෙලෙස් ඇති වෙන අරමුණක්කට උනත් සිහිය පිහිටුව ගන්නවා කියන එක නිකම්ම වෙන්නේ නිකන් ඒකේ සිහිය තියාගෙන ඉන්න ටිකක් උත්සාහයක් ඕන නේද අපි හන්න උත්සාහයක් කියලා කියන්නේ සම්මත එතනදී දැන් අපි හිතමු පික් පොකට් ගහන මිනිස්සෙක් කියලා ඒ පික් පොකට් ගහන මිනිසයා අර ඉස්සරහින් මිනිස්සෙක්ගේ සාක්කුවේ පර්ස් එක දිහාම අවධානය යොමු කරගෙන අනිත් අය බලන්න කලින් සූක්ෂම විදිහට ඒක ගැනීමට ටිකක් උත්සාහයක යෙදෙන්න ඕනේ නේද අපි අනිකම් උත්සාහයක යෙදෙන්න ඕනේ ඒක අකුසල පාර්ශික උත්සාහයක් එහෙමයි මිත්‍යා මිත්‍යා සතිය ඔව් මිත්‍යා සතියක් හැබැයි සමතර බොහෝසෙයින් දැන් අකුසල පැත්තෙන් ගත්තාම අකුසල පැත්තේ සමාධිය හරි සතිය හරි සමහර නිරාය අපේ ලොකු උත්සාහයක් ගන්න දෙයක් නැහැ මේ වගේ දේවල් වලට සාමාන්‍යයෙන් ඒක මේ මාර්ගය හැදෙනවා. ඇයි එහෙම හැදෙන්නේ අප හැඳුනගන්න? ඒ හැදෙන්න හේතුව සම්පත අතීත භාවිතයද? අතීත භාවිතය පැහැදිලිවම දැන් අපි දැන් ගත්තාම දැන් අපිට ඊර්ෂ්‍යාව, ලෝභය ඊළඟට ඒ වගේ අකුසල පාර්ශයෙන් තීක්ෂණ භාවය අපි සතරේ පැත්තමයි පුරුදු කරලා තියෙනවා. අපි මන්ත්‍රකාමයක් එක්ක ජීවත් වෙච්ච පිරිසක් නෙමේ අනවරාග්ග සංසාරේ. ඒ උනාට සමහරු කියනවා පහන්නේ මේ මට තරහ ගන්න හරිම අමාරුයි. මේ තරහා උපදව ගන්න හරි අමාරුයි කියලා කියනවා මම ඇහිලා තියෙනවා. කියන්නේ ඒ ආලයකින් අදහස් කරනවා දන්නේ යාලේ තරම්ම මෛත්‍රී සහගතයි කියන්නේ. ඔව් සාමාන්‍යයෙන් ඒවා ඉතින් අර මේ වැඩි දැන් බෝඩ් දාගෙන ප්‍රසිද්ධියේ වගේ දැන් කතා කියන අවස්ථා තියෙනවා. එහෙම. නමුත් සාමාන්‍යයෙන් සාමාන්‍යයෙන් අපි ධර්මානුකූලව ගත්තොත් මේ තරහා ඊළඟට ඒ කියන්නේ මාර්ගඵල ලැබලා නැත්නම් ඒ කියන්නේ අනාගාමී වෙලා නැත්නම් ශනිකව සම්මාත අසීය අසතිය වැඩ කරනවා නම් එතන ඒකාන්තයෙන්ම ආයාසෙන් උපදවාගත යුතු දෙයක් අරමුණක් ආපු ගමන් වෙනවා අරමුණක් ආපු ගමන් වෙන ඉන්ද්‍රිය සංවර භාවයත් එක්ක ඊළඟට තින් ත්‍රිවිධ දුෂ්චරිතේ ඒකාන්තයෙන් වැඩ කරනවා එහෙමයි ඒ නිසා දැන් සමහර අවස්ථාවලදී සමහරව තියෙන කියන අවස්ථා තියෙනවා මේ දැන් සම්බන්ධ කියපු විදිහට මට කේන්ති ගන්න අමාරුයි. මට එහෙම කෙලසිතක් පහළ වෙන්නවත් නැහැ. ඉතින් එහෙම සමහරවිට මාන්නෙන් කියන අවස්ථාව වෙන්නත් පුළුවන්. එහෙම. ඉතින් සමහරවිට කාලයකට අර යටපත් කරලා තියෙන අවස්ථාවක උනත් සමහර අය කියන අවස්ථා තියෙනවා. එහෙම. එතකොට අපි හඳුනන දැන් මේ කියන උද්දච්ච නීවරණය පාලනය කර ගැනීමට සතිය අනිවාර්යයෙන්ම භාවිතා කිරීම වැදගත් වෙන බව අපි දැන් තේරුම් ගන්න. ඒ සතිය නැතිකම නිසා තමයි විවිධ දේවල් ගැන කල්පනා කරන්නට පෙළඹෙන්නේ නේද අපි හන්නේ. ඔව් දැන් ඇත්තටම සාමාන්‍යක මේ සතිය දැන් අපි මේකෙදි විශේෂයෙන්ම කතා කරන්න ඕනේ දැන් බුද්ධ ශාසනයේ ම හඳුන්වන්න පුළුවන් වචනයක් තමයි අප්‍රමාද කියලා කියන්නේ. ඉතින් අප්‍රමාදයේ තෝරන තැන සති සම්පජන්‍ය දෙක තමයි ඇත්තටම පැහැදිලි වෙන්නේ. එහෙමයි. එතකොට සතිය සිහිය දැන් එකෙන් දැන් බුදුරජාණන් වහන්සේ දැන් සතිපට්ඨාන සූත්‍රයේ වෙන දෙයක් ඉගැන්වීමේම නැහැ. මේ සතියමයි මේ සිහියමයි කායානුපස්සනා වේදනානුපස්සනා චිත්තානුපස්සනා ධම්මානුපස්සන අතුල තථාගතයන් වහන්සේ වදාළේම අතරම දැන් කායානුපස්සනා සම්බන්ධව භාවනා 14ක් වෙනවා 14 දීන් සම කය පිළිබඳව සිහියෙන් ඉන්න. එහෙම. සිහිය තමයි මේ අර විසිරිච්ච ස්වභාවය නැති කරන් තියෙන එක බෙහෙත. එහෙම. අපි දැන් බලපුවාම දැන් දැන් බලන්න දැන් කෙනෙකුට ඕලාරිකව දැන් දානයක් දුන්නාම හිතෙනවා නේ මම පින්කමක් කරා කියලා හිතෙනවා. සමහර වෙලාවට කෙනෙකුට හිතෙන්න පුළුවන් අනේ මේ හොස්ම රැල්ල දිහා බලා ඉඳීම තුළින් මොකද්ද වැඩෙන්නේ කුසලයේ කියලා. ඇත්තටම එතන සතිය හොඳට වැඩ සකස් වෙනවා. ඒ සතිය තුළින් ස්වාමීනාත විශාල කාර්යභාරයක් සිද්ධ වෙනවා මේ උද්දච්ච කුක්කුච්චේ වැඩපවත්තන්න තියෙන එකම ඖෂධය තමයි මේ සිහිය. අපි හන දැන් උද්දච්චය කියන්නේ හිතේ නොසන්සුන්කමනේ. ඒතර නොසන්සුන්කම ඇති වෙන්නේ නොසන්සුන් වෙන විදිහේ අරමුණු හිතන්න ගත්තාමනේ මොනවා හරි. එතකොට ඒ අරමුණු අතීතයට සහ අනාගතයට දාලා අතීතයේ කරපු දේවල් කාමච්ඡන්දය විසින්න කරපු දේවල් ව්‍යාපාදය විසින්න කරපු දේවල් එහෙම නැත්නම් විචිකිච්ඡා සහගත දේවල් අතීතයේ කරපු දේවල් හිත හිතා ඉඳීම තුලත් එහෙනම් අනාගතයේ කරන්න වෙයි කියලා හිතන දේවල් ගැන හිත හිතා ඉඳීමත් තුළ හිත නොසන්සුන් වෙන්න පුළුවන් නේද? ඇත්තම සම්හත්ව දැන් දැන් භාවනාව සිහිය කියලා කියන්නේ අතට මේ මොහොතනේ එහෙම. අපි අතීතයේ ඉන්නවා කියලා කියන්නේ ඒකාත්මයෙන් විචිත්ත භාවයක්. එහෙම. අනාගතේ ප්‍රාර්ථනා කරනවා කියලා කියන්නේ ඇත්තට මුද්දච්චයක්. මේ දෙකම අතීතයේ හිටියත් අනාගතයේ හිටියත් ඒකාන්තයෙන් උද්දච්ච භාවයක් හිත උද්දච්චයට පත් වෙලා තියෙනවා. හිත උද්දච්චයට පත් වෙලා තියෙන්නේ. එහෙනම් අපි මේ මේ මොහොත ගත කරනවා නම් අර බොහොම සිහියෙන් හුස්ම රැල්ල දිහා බලාගෙන අපි ඇත්තටම ඒ හුස්ම රැල්ල එක්ක මේ මොහොතේ ජීවත් වෙනවා නම් ඇත්තටම එතන තමයි සාන්නස්ස මේ සිහිය වැඩ කරන්නේ එතන තමයි අර කියන උද්දච්චය යටපත් කරන්න පුළුවන් එකම ඖෂධය තියෙන්නේ මේ මොහොතේ. අපි හන්නේ එතන සතිය සහ සමාධිය දෙකම භාවිත කරනවා සමාධි දෙකම මේ උද්දච්චය සංසිඳවන්න පාවිච්චි කරන්නේ ධර්ම නාමයෙන් ඇත්තම සඳහන් වන්නේ නැත්නම් සතිය. එහෙමයි. ඇත්තම මේක සමාධියත් අපිට ගන්න පුළුවන්. ඒ සතියම තමයි සමාධිය කියන්නේ ඉතින් මානසික ඒකාග්‍රතාවය. ඒකාවේනේ. ඒක අරමුණක හිත පිහිට කුසල අරමුණක පිහිටව ගන්න. පිහිටව ගන්න එක. එහෙම. ඒකට ඒ අනුව කරනකොට ඇත්තම සතිය සමාධිය එහෙම ගෑවිලා යනවා. එහෙම. නමුත් සානක පැහැදිලිවම මේක අපි ධර්මානුකූලව විස්තර කරොත් මේ උද්දච්චයේ මැඩපවත්තන්න තියෙන ඒ කාන්තෙන් සිහියමයි. එහෙමයි. එතකොට අපි හඳුරන්නේ දැන් කවුරු හරි කෙනෙකුගේ හිතේ ඇති වෙන මේ උද්දච්චය නැති කර ගැනීමට අපි හඳුරු යෝජනා කරනවා හොඳට සිහිය පුරුදු කරන්න කියලා. එතකොට මේ කොහොමද අපි හඳුරන්නේ මේක උද්දච්චය කියන එක වංචක ධර්මයක් විදිහට හිතට එන්න පුළුවන් කමක් එහෙම තියනවද? එතකොට එහෙම එන එක සිහිය පුරුදු කිරීම තුළ අඳුර ගන්න පුළුවන් ද අපේ හඳුරන්නේ. ඔව් දැන් ඇත්තටම සංක එතනටත් නෑ වංචක ධර්මයක් කියලා තේරුම් ගන්නත් අපිට සිහිය තියෙන්න ඕනේ. එහෙමයි. පැහැදිලි. නම් අපිට ඒක තේරුම් ගන්නත් බෑනේ මොකක් වෙනවද කියලාත් අපි දන්නේ නැහැ. අපි දැන් මේ පිළිබඳව දැන් කතා කරනවා. කතා කරන නිසා අපි දන්නවා. ඇත්තටම දැන් අර අපි මුලින් කියපු දේම අපි නැවත නැවත කියන්නේ බොහොම තීක්ෂණ වෙන්න ඕන, බොහොම නුවණක්කාර වෙන්න ඕන මේ උද්දත්තය කුක්කුච්චේ තේරුම් ගන්න. එහෙමයි. නැත්නම් අපි දන්නේම නැහැ මේවා හොඳට වැඩ කරනවා. එහෙමයි. එතකොට සානත වංචනික ධර්මයක් ලෙස ගත්තාම දැන් උද්දච්චය දැන් වීරිය ස්වરૂපයෙන් මේ උද්දච්චය පහළ වෙනවා. ඇත්තටම මේ උද්දච්චය ඇති වෙන්න හේතුව සමානවටම වීරිය වැඩිකම එක අතකින්. එහෙම. වීරිය කියන එකත් සමවට්ටමේ තියෙන්න දෙපේ. වීරිය අධික වුණොත් මම නිවන් දකින්නවා කියලා එළි වෙනකම් මැහැරිලා දැඟලුවොත් සමහර වෙලාවට මේ උද්දච්චය තමයි එතන වැඩ කරන්නේ. අර ඉන්ද්‍රිය සමතාවයේ නැතිකම නේද? ඉන්ද්‍රිය සමතාවයේ නැතිකම. එහෙමයි. එතකොට සම්මත එහෙමනම් වීරියක් තියෙන්න ඕන දැන් ඒ සම මට්ටමේ තියෙන්න ඕන. ඒ කියන්නේ ඕනෝට වැඩි වීරිය කළොත් හිත නොසන්සුන්. නොසන්සුන් වෙනවා. එතකොට සාමාන්‍යයෙන් දැන් ඔන්නද වීරිය ස්වરૂපෙන් මේක වංචනික ධර්මයක් වෙන්න පුළුවන්. දැන් මම මේ වීර්ය කරන්න ඕන මම මේ කියලා තින් සමහරලාට දැන් එයාගේ හිතේ එයා කල්පනා කරන්නේ යෝගාවචර මේක වීරිය කියලා. නමුත් වැඩ කරන්නේ එහෙම උද්දච්චය. ඒ කියන්නේ අපහන දැන් එයා යම් කිසි අපි හිතමු සමාධියක් හෝ ධානයක් උපදවා ගැනීම සඳහා වීරය කරනවා. ඒ වීරය කිරීම තුළ ප්‍රතිඵලය එයා ඉක්මනටම අපේක්ෂා කරනවා. අන්න දැන් ඕන මගේ හිත සමාධිගත වෙයි, දැන් සමාධිගත වෙයි කීකේ හිත හිතායින ප්‍රතිඵලයේ බැඳී යාම තුළ හිතන තරම් ඉක්මනට ප්‍රතිඵලය ලැබුණ නැතුණා මෙයාගේ හිත ස්වභාවයෙන්ම නොසන්සුන. සංසාරයේ මත කරපු හොඳ තැනක්. දැන් මොකද අද වර්තමාන සමාජය ගත්තහම දැන් කමටහන් ගන්න එන මිනිස්සු භාවනා කරන්න එන බොහෝ අය එහෙම. මොන දැන් සීලේක පිළිපදින දැන් පොතේ හැටියට දැන් සීල් සමාදන් වෙලා හොඳට කය සංවර කරගෙන දැන් උඩුකය කිලින් තියන්නේ ඔක්කොම ආසනේ හොඳට පුරුදු වෙලා ඔන්න සාමාන්‍ය දැන් 100 ටිකක් දිනු කරගෙන යනවා. දැන් දිනුවේ දැන් අපි හිතමු පැයක් පැය භාගයක් විතර 100න් හොඳට කර්මස්ථානයත් එක්ක ඉන්න පුළුවන් වෙනකොට දැන් ඉවසීම නැති වෙලා යනවා. ඉවසීම නැති වෙලා ඉන්නකට මොකක්ද හඳුනනකට මොකක්ද දැන් මට 100 තියෙනවා මට ඉන්න පුළුවන් මට පැයක් ඉන්න පුළුවන්. ඉතින් මේ එතකොටම සාමාන්‍ය යෝගාවචරයා දන්නේ නැහැ දැන් මේ වැඩ කරන්නේ. උද්දච්චය කියලා. ඉතින් එහෙම නෙවෙයි සිහිය දැන් සතාගතයන් වහන්සේ හැමදේම දේශනා කරපු එක ආ දැන් මහණෙනි මෙන්න මේ සිහිය දිනු කරගෙන යනකොට මෙතෙන් නවත්තලා මෙහෙම හිතන්නේ කියලා කොතනවත් නැහැ නේ. එහෙම. උන්වහන්සේ දේශනා කරේ සිහියම දිනු කරගෙන යන්න. එහෙම. ඒයි. එතකොට අපිට ඇත්තටම මේ තුලින් අපිට සමාධිය අපේ මාර්ගය ඒකාන්තේ වැඩෙනවා. එහෙම. එතකොට සාන්නක දැන් මේ දැන් වංචනික ධර්මයක් හැටියට උද්දච්චය අපි ගත්තාම ඇත්තටම මේ ඇති වෙලා තියෙන උද්දච්චය නමුත් එයා හිතන්නේ මේක මම මේ වීරියක් මම වීරිය කරනවා. ඉතින් මේ වීරිය තුළින් උද්දච්චය තමයි ඇති වෙන්නේ. එහෙමයි. වංචක ධර්ම හැටියට. ඊළඟට සාමද කුක්කුච්චය දැන් තවත් උද්දච්චය ඊළඟට කුක්කුච්චය ගත්තාම එහෙනම් අපි ඒක ගැන ඉස්සරහට තවත් විස්තරාත්මකව කතා කළ යුතු කුක්කුච්චය ගැන. ඔව් කුක්කුච්චය වංචනික ධර්මයක් හැටියට ගත්තාම තමයි දැන් පසුතැවිල්ල එනවා මෙහෙම දැන් අපි හිතමු වැඩි හොයන්න ගියාම දැන් ශික්ෂාපද පිළිබඳව දැන් අර සාමාන්‍ය දැන් මේ සීලය තියෙන්නේ සමාධිය පිණිස කියලා හිතන්නේ නැතුව සීලේම අල්ල ගන්නවා. එහෙනම් කියන්නේ සීලේ බැහැර කරන්න කියන එක නෙමෙයි. මොකද සීලවන්තකම නැතුව මුකුත් කරන්න බෑ. අපි යන්නේ එහෙනම් කුක්කුච්චය කියන වචනයත් විග්‍රහ කරගෙනම වංශක ධර්මයේ කිව්වොත් මම හිතන්නේ වඩාත් තේරුම් ගන්න. ඔව් දැන් අතරසම් කුක්කුච්ච කියලා කියන්නේ අපි දැන් මුලින්ම මතක් කළා අකුසල ධර්ම සිද්ධ වුණා කියලා අනේ මගේ අතේ මෙන්න මේ මේ විදිහේ පාප කර්ම සිද්ධ වුණා කියලා පසුතැවෙනවා. එහෙම. ඒක සාමාන්‍ය බොහෝ දෙනෙකුට තියෙන දෙයක් නේ. ඊළඟට ස්වාමීන් වහන්සේ අනේ මට කුසල් කරගන්න බැරි වුණා කියලා ඔන්න පසුතැවෙනවා. දැන් අද බොහෝ දෙනෙක් අනේ මම අපිට පුළුවන් කාලේ කුසල් කරගන්න බැරි වුණා කියලා මොනවා කරන්නද? ඉතින් ඔය පසුතැවීම හොඳම නැහැ. එහෙනම් පසුතැවීම දැන් සමහර හිතන්නේ මේක පොඩි අවස්ථාවක් කියලා දැන් යමක් තමන්ගේ අකුසල් වුණා කියලා ඒක නිතර නිතර පසුතැවි තැවි ඉන්නකොට ඒකෙන් තමන්ට පොඩි ක්‍රෙඩිට් එකක් ගන්නවා අන්න හරි සම්හා එහෙම හිතනවා අනේ අර හරි හොඳ එක්කෙනෙක් දැන් එයා ලත වෙනවා කියලා අනිත් අයගේ අනුකම්පාව දිනා ගන්න කරන අන්න හරි සම්හා ඒ වගේ ඒක ඇත්තම එක භයානක අකුසලයක් මොකද තැවීම කියලා කියන්නේ ඇත්තට ද්වේෂය එහෙමයි ඊළඟට සාන්නතේ කුක්කුච්චේ එනකොටම පහළ වෙන්නේ දෝමනස්සහගත සිත් එහෙම ද්වේෂය ශෝකය හැඬීම, ලතවීම, ඔය ඔක්කොම කලකිරීම, කලකිරීම එපා වෙන හැම දෙයක්ම දෝමනස්ස හිත තමයි වැඩ කරන්නේ. එතකොට දැන් අපි ඒක අර අයතාව ඊළඟට යතාව අයතාව කියලා දෙකක් තියෙනවා. ඒක අපි ඊට කලින් කතා කරලා තියෙනවා. දැන් කුසල් කරගන්න බැරි වුණා අකුසල් සිද්ධ වුණා. ඒක යථාව කුක්කුච්ච. යථාව කුක්කුච්ච කියන්නේ අනේ කුසල් කරගත්ත සමහරු දන් දීලා පසුතැවෙන අපරාධි දන් දුන්නේ. මම දන්නවනම් ඔතන දන් දෙන්නේ සමහර බණ අහලා අලුත් බණ හම්බුනහම 아무තු බණ හම්බනවා අයියෝ මම ඒ කාලේ මොනවද ඇහිවි කියලා ඒවට පොස්තයි. එහෙමයි. බොහෝ ප්‍රේක්ෂක පිරිසක් එහෙම ඉන්නවා. එහෙම ඉන්නවා. අපේ කාලේ මේව අහන්න ලැබුණේ නැහැ නේ. කාලයක් මේකට වැය කරා කියලා. එහෙමයි. ඊළඟට දැන් සමහර කුසල් දැන් ඔය කෙනෙකුට දානයක් දීලා අපෝ දෙන්න මන් දන් දුන්නේ අපරාධේ කරේ අපරාධෙන් නොඑක් විදිහට තමන් කරපු කුසල් පිළිබඳවත් පසුතැවෙන එකට අයථාකෝපෘත්‍ය කියලා කියනවා. එතකොට දැන් ස්වාමීන් වහන්සේ අර අපි මේ වංචක ධර්ම හැටියට වඩා ප්‍රකාශ කරොත් දැන් මෙතනදී වංචක ධර්ම හැටියට සම්දන් සීලය ගත්තාම දැන් දැන් පසුත වෙනවා. දැන් එයා දන්නේ නැහැ මේක පසුත වීම කියලා. එයා හිතන්නේ මේ සීලවන්තකම බොහොම වටිනා දෙයක්. ඒ ගැන නිතර විමසන්න ඕනේ. ඒක සැබෑව. හැබැයි වැඩ කරන්නේ කුක්කුච්චේ. පසුත වෙනවා. දැන් අරක වුණාද මේක වුණාද දැන් ඒ පුද්දල නැත්නම් ඒ ස්වාමීන් වහන්සේ නමක් හරි යෝගාවචරයක් හරි සීලේම නැන ඒකම රිද්ද රිද්ද ඒකම හොයනවා නම් උන්වහන්සේට ඇත්තට සමාධිය වැඩෙන්නේ නැහැ. දැන් එකක්මානේ උපාදානයක අල්ලගෙන ඉන්නවා. එකත් උපාදාන වශයෙන් අල්ලගෙන ඉන්නවා. එහෙම දැන් අර මොකද එක පැත්තකට වැටුනොත් සාමාන්‍යයෙන් මේක බොහොම නිදහස්ව බොහොම සාමකාමීව අවබෝධ කරගන්න ඕන ධර්මයක්. දැන් සීලේ මහාරහාර මේක වුණා, දරක වුණාද? දැන් අපි හිතමු දැන් යම් කිසිදයක් අපි ආහාරයක් ගන්නකොට දැන් ඒක පිළිගන්නවා. එහෙනම් පිළිගන්න බැරි වෙච්ච දානයක් කවුරු හරි ශ්‍රාවනත නමක් වෙලා අල්ලනකොට තව බොහොම සීලවන්ත ශ්‍රාවනත නමක් ආ ඕක පිළි අරගෙන නැහැ කියලා දේශයක් ඇති කරගන්න දැන් බලන්න අර දැන් සීලයේ තියෙන මේ කෙලෙස් යටපත් කරන්න. එහෙම. නමුත් මේ සීලයම අල්ලගෙන සමහර වෙලාවට කේන්ති ගන්නවා. අර අපි හන්නේ අර මේ නාගරාජයෙක් වෙලා ඉපදුනේ අර අත්තක් මේ ගඟට නගින මේ ඔරුවකට නගින්න ගිහිල්ලා අන්න හරි සාමහ දැන් බලන්න උන්වහන්සේ අවුරුදු 10000ක් කාශ්‍යප බුදු සාසන හොඳට මහන්දම් පිරුවා එහෙමයි නමුත් දැන් බලන්න දැන් ඒ උන්වහන්සේ ඒ අත්ත ඇල්ලුවේ ඒ පාරුවකට නගින්න නගින්න උන්වහන්සේගේ හිතේ තිබුණ නෑ කීයටවත් මේ අත්ත කඩනවා කියන එහෙමයි උන්වහන්සේ අර පාරුව හෙළ වෙනකොට අර අත්ත ගිලිහිලා ඇදිලා ඇවිල්ලා පොඩ්ඩක් කොළ දෙක තුනක් කැඩුනා. ඒතර උන්වහන්සේට දැන් අපි හිතමුකෝ දැන් උන්වහන්සේට එතනදි තිබුණා ඒක දේශනාගාමී ආපත්‍යක්. වැරද්දසුව නම් ඒකෙන් පිරිසුදු වෙන්නත් තිබුණා. අන්ට උන්වහන්සේට ආපත්‍ය වෙලත් නැහැ. නමුත් බලන්න අනවශ්‍ය විදියට අර සීලයේ මල්ලගෙන ඉඳලා අන්තිම නාගරාජයෙක් වෙන්න හැකියි. හොඳ උදාහරණයක් සාන්නා. කුක්කුච්ච හිතේ වැඩ කරා. වැඩ කරා. එහෙමයි. එතකොට මේ එතකොට දැන් බලන්න අර ශික්ෂාකාමී ස්වરૂපයෙන් ඔන්න කුක්කුච්ච ඇති වෙනවා. එහෙමයි. ඊළඟට දැන් සමහර අයට කුක්කුච්චය ඇති වෙනවා සංඝත මෙහෙම. දැන් දෙමව්පියෝ ගැන හිතලා, ගුරුවරු ගැන හිතලා, Tamanට උපකාර කරපු අය ගැන හිතලා. අනේ මට මේ මගේ දෙමව්පියන්ට මට පුළුවන් කාලේ කරගන්න බැරි වුණානේ. අනේ මගේ ගුරුවරුන්ට සලකන්න බැරි වුණානේ. කියලා කියන පසුතැවෙනවා. එතන පසුතැව ඒක ඉතින් හරියන දෙයක් නෙවෙයි. අතරම ගුරුවරුන්ට දෙමව්පියන්ට සැලකිය යුතුයි. සලකන්න බැරි වුණා කියලා ඒක දැන් තමන්ගේ සහෝදර යන ඉදිරියේ ඊළඟට තමන්ගේ ඥාතීන් ඉදිරියේ මම බොහොම නිකන් අර කියනවානේ මට බැරි වුණා මේක කරන්න කියලා පසුතැවෙන. ඇත්තට මේක අර එන්නේ අර උපකාර කිරීමේ ස්වરૂපයෙන් එන්නේ ඒතර හැබැයි වැඩ කරන්නේ කුක්කුච්චේ. එහෙමයි. ඉතින් මේ වගේ සංගත කුක්කුච්චේ ඇති වෙන අවස්ථා වංචක වශයෙන් විශාල වශයෙන් තියෙනවා. දැන් අපේ හඳුරු අපේ ප්‍රේක්ෂක පින්නතුන්ට යෝජනා කරන්නේ එහෙම කුකුස් ඇති වෙන. එහෙම නැත්නම් පසුතැවෙන දේවල් කරන්න එපා කියන එක. මා පච්චා විපටිසාරින හොවත් පස්සේ විපිලිසර වෙන දේවල්, කුකුස් ඇති වෙන දේවල්, සැක සංකා ඇති වෙලා හිතේ ලතවීම ඇති වෙන දේවල් කරන්න නැතුව ඉන්න වෑයම් කිරීමයි අත්‍යවශ්‍ය වෙන්නේ. මොකද එහෙම හිත සැකයට බඳුන් වෙන එහෙම නැත්නම් විපිලිසර වෙන කුකුස් ඇති වෙන්න වෙන්න එකෙන් වෙන්නේ හිතේ ගොඩාක් සිටිවිලි ගොඩ නැගෙන්න ගන්නවා. හිත හිතක සිටිවිලි ගොඩාක් බහුල වශයෙන් අකුසල පාර්ශවයේ සිටිවිලි ගොඩ නැගෙනවා කියලා කියන්නේ හිත නොසන්සුන් වෙනවා. හිත නොසන්සුන් වුණාම ඒ හිතේ සමාධියක් ගොඩ නැගෙන්නේ. සමාධියක් ගොඩ නැගෙන්නේ නැති හිතේ යථා භූත ඥාන දර්ශනේ පහළ වෙනවා. ඇත්ත ඇති හැටින් වටහා ගන්න. ඇත්ත ඇතින් ඇත්ත ඇති හැටින් වටහා ගන්න බැරි නම් ඒ තුල විපස්සනා නුවණ පහළ කරගෙන නිවන සාක්ෂාත් කරගන්න බෑ. ඒක තමයි නීවරණයක් වෙනවා කියලා මතක් කරන්නේ. අපේ හාමුදුරනේ අපේ සමාජේ ගොඩාක් අය අතීතයේ දැන් අවුරුදු ගණන් වෙච්ච දේවල් ගැන කම්පාවේ විදන් වයසක ආච්චියම්මල සීයලා ඉනවා. සමහර වෙලාවට අනේ මගේ අතින් මෙහෙම උනානේ කිය කී ලත බෙවි ඉන්නවා. අපි හිතමු සත්තු මරපු එකක් ගැන, හොරකම කරපු එකක් ගැන. සමහර උපාසකම්මල අපේ හන්දරනේ හොර හොරකමක් කියලා දන්නේ නැහැ. බණ ඇහුවට පස්සේ තමයි අනේ මේකත් හොරකමක් නෙහි කියලා එයාලා පසු කාලිනව තේරුම් ගන්න. ඊට පස්සේ ඒ කරපු දේ ගැන හිත හිතාම ලත වෙවි ඉන්නවා. ඒ ඇයිද කොහොමද අපි හඳුරන්නේ ඒ මානසිකත්වයේ නිදහස් කරගන්න උපදේශයක් දෙන්නේ? ඇත්තටම සාමාන්‍යයෙන් ඒ අයට තියෙන හොඳම දේ තමයි මට මේ සම්බන්ධ ප්‍රශ්න අහනකොට මතක් වුණේ ලෝණපල සූත්‍රය. එහෙමයි. ඉතින් අපේ මේ පුද්ගජන කමට අපේ සිතින් නැත්නම් අපි මේ කයෙන් වචනයෙන් මනසෙන් අපේ අතින් අකුසල් සිද්ධ වෙලා තියෙනවා නම් සම්බන්ධ අපිට මොන විදිහටවත් ඒවා ආපහු ගන්න බෑනේ. එහෙම. ඒවා පිළිබඳව නැවත නැවත හිතනවා කියලා කියන්නේ අපි කුසලයක් කරලා ඒ කුසලය නැවත නැවත මෙනෙහි කරනකොට ඒ කුසලයේ දෙගුණ තෙනෝ දෙගුණ වෙනවා වගේම තමයි අකුසලයක් කරලා අනේ මෙහෙම වුණා අරම වුණා සතෙක් මැරුණා එහෙම හිතනකොට සාන්නතර අනිවාර්යයෙන්ම අකුසලයක් දෙගුණ වැඩි වෙනවා වැඩි වෙනවා දෙගුණ තෙගුණ වෙනවා ඉතින් අකුසල් සිද්ධ වුණාට පස්සේ මම මේ කියන්නේ කපටිකමට ඒ කමක කරලා කුසලයක් කරලා බේරෙන්න කියන එක නෙවෙයි. නමුත් අපිට දැන් තියෙන්නේ කරන්න හොඳම දේ ආයත සංවරයේ හොඳට පිළිතලා අර තමන් කරපු අකුසලයේ පිළිබඳ හිතන්න යන්නේ නැහැ. ඉතින් ඒකත් අනිත්‍ය වශයෙන් දැකලා ඒකාන්තයෙන් කුසල් වැඩි කරනවා. කුසල් වැඩි කරනකොට සාමාන්‍යයෙන් අර ලුණු කැටේ උපමාවක පින්තුල බොහෝ අය දන්නවා. විදුරුවකට ලුණු කැටයක් දාලා බිය කරලා ඇඟිල්ල දාලා දිවේ ගැවුරු ලුණු රහ වෙනවා. අපි ඒ වීදුරුට දාපු ප්‍රමාණය ලුණු කැටයක් නෙදකට දැම්ම. දාලා දිය කරාට එහෙම ලුණු රහක් එන්නේ නැහැ. ඒකේ වතුර ප්‍රමාණය වැඩි. අන්න ඒ වගේ වතුර ප්‍රමාණය වැඩි වගේ අපි කුසල් වැඩි කරා නම් අර කුසල් වතුර වැඩි වෙනකොට ලුණු රහ වෙන්නේ වගේ කුසල් වැඩි වෙනකොට රකුසලෙන් ඒකාන්තයෙන් යටපත් කරගන්න අවස්ථාව තියෙනවා. එතකොට ලුණු කැටයට උපමාන කරන්නේ අපි කරපු පව්. පව්. වතුරට උපමා කරන්නේ වතුරට උපමා කරන සංසා පින් අපි කරන කුසල දේවල් එහෙමයි ඒ ඇත්තම දැන් ඕක දැන් බොහෝ දෙනා ස්වාමීන් වහන්සේ හොඳයි බොහෝ දෙනා තමන්ගේ අතින් විච්ච මේ ආදි කාලේ විච්ච අකුසල් අල්ලගෙන හැමදාම ඕවා නිතරම කියනවා ඒකම කිය කියා කිය කියා ඒකෙන් ගැළවීමක් බලාපොරොත්තු වෙනවා මට මතක් වුණා මේ ඇත්තට අපේ බ්‍රහ්මාන්ත ස්වාමීන් වහන්සේගෙන් එක කාන්තාවක් මම හිතන්නේ අහපු ප්‍රශ්නයක්. ඉතින් ඈ සමග ගිහිල්ලා තියෙනවා ඈගේ යාළුවෙක් මේ වාහනේ එලවගෙන යනකොට අනතුරක් සිද්ධ වෙලා තියෙනවා. අනතුරෙන් අර ප්‍රධාන දැන් ඉස්සරහ සීට් එකේ අනිත් සීට් එකේ හිටපු කාන්තාව මිය ගිහිල්ලා තියෙනවා. එතකොට දැන් අවුරුදු 15කට විතර කලින් විච්ච දෙයක්. ඉතින් දැන් මේ කාන්තාව දැන් මේකෙන් ගොඩාක් දුක් වුණා. මොකද මෙයා තමයි රියදුරු ආසනේ හිටියේ. ඉතින් මෙයාට දැන් හරි දුකයි මගේ අතින් නිසා තමයි මේක උනේ. ඉතින් ගොඩාක් ස්වාමීන් වහන්සේලා ළඟට ගිහිල්ලා දැන් මේ ගැන කියනවානේ මට හරිම දුකයි මට දරා ගන්න බෑ. හැම ස්වාමීන් වහන්සේ නමක්ම දැන් අවුරුදු ගාණක් මෑට උපදින ඔබගේ හිතේම පහළ කියන්නේ චේතනාවක් තිබුණේ නැහැ. චේතනාවක් නැතු මේ ස්වභාවික විච්ච මේ විපත්තියක්. ඒ නිසා ඒකට කිසිම අකුසලයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒත් එයා බොහොම කම්පාවන ස්වરૂපයක් තියෙනවා. මොකද ඒක දැන් හිත පුරුදු වෙලා ඒකම කියනවා. ඉතින් බ්‍රහ්මන් සාන්නන්ත ළඟටත් ඇවිල්ලා ওই විදිහටම කිව්වහම බ්‍රහ්මන් සාන්නන්තටත් මේ තැනත් ඉගෙන මම මේ අවුරුදු 15ක් ගොඩාක් ස්වාමීන් වහන්සේ ළඟට ගිහිල්ලා මගේ මේ ප්‍රශ්නේ කිව්වා නමුත් මට තැනසෙල්ලක් නැහැ. ඒ වෙලාවේ බ්‍රහ්මන් සාහඳුර ගාවට ගිහිල්ලා කියනකොට බ්‍රහ්මන් සාහඳුර කියනවා අනිවාර්යෙන් ඔබතුමිය මේකට වාක් කියන්න ඕන. ඔබතුමිය මේක කරපු මහා භයානක අපරාධයක් මිනිස්සෙක් මරනවා කියන එක කියලා මේ විදිහට දැනනවා. ඈට බොහොම චෝදනා ස්වරූපෙන් කතා කරනවා. එතකොට මෙයා එකපාරම එහෙම කොහොමද වෙන්නේ? මම එහෙම දෙයක් මම හිතලා කරේ නෑ. <laughs> එතකොට එයා තුලින්ම උත්තරේ ගත්තා. එයා තුලින්ම උත්තරේ ගන්නවා. එදා ඉඳලා ඒ තනත්ය පසු කාලීනව ඒ තනත්ය ධර්මයේ පිළිබඳව විග්‍රහයක් කරනකොට භාවනායම කරලා ඒ කියලා තියෙන ඇත්තටම අර හිතට පුරුදු විච්ච අර වංචක ස්වභාවය මේ ස්වාමීන් වහන්සේ තමයි ඒ අවදි කරලා ගත්තේ. අයින් කරලා දැම්මේ. අයින් කරලා දැම්මේ. ඒ වගේ ස්වාමීන් වහන්සේ දැන් සමහර අය මේ වගේ දැන් අපිට උනත් කොහොමද තමන්ගේ විච්ච දෙයක් අරපොත් එක් මැරිච් එකක් මොකක් හරි කියනකොට එක අතකින් අපි තැති ගැනීමකටපත් කරලා හරි අය බේර ගන්න බේර ගන්න ඕන. ඒ ඒ ඒ වංචාවෙන් මුදවා ගැනීමත් ලොකු පිනක් නේද? ලොකු පිනක් අන්තික ඕක පුරුද්දට ගියහම සමත දැන් ඇත්තටම මේ පුරුද්ද කියන එක හරි අමුතු දෙයක්. අරකම කියවන ගතියක් තියෙනවා. එහෙමයි. ඒතර අපි හඳු බොහොම පැහැදිලිව ඔබට කරුණු පැහැදිලි කළා කොහොමද මේ උද්ධච්ච කුක්කුච්චය කියන නීවරණ ධර්මයෙන් හිත මුදවා ගන්න කියන එක. අපි අතින් නොදැනුවත්කමින් හෝ වරදක් වුණා නම් ඒ වරද ගැන හිත හිතා කම්පා වීමෙන් පසුතැවීමෙන් වෙන්නේ තවත් අකුසල් සිතුවිලි හිතේ පහළ වෙන එක පමණයි. ඒට ප්‍රතිවිරුද්ධ වූ දේ හොඳ දේ කරන්න වෑයම් කරන්න. අපේ හන්දර ලෝණ පහළ වර්ගයෙන් බොහොම ලස්සන උදාහරණයක් එනවා. මට මතක් වෙනවා මේ වෙලාවේ තවත් උදාහරණයක් ඒ තමයි අපේ හන්දරනේ සංකධම සූත්‍රයේහි සඳහන් වෙනවා මේ අපේ බුදුරජාණන් වහන්සේ අසිබන්ධ පුත් ගාමිනීට සිහිපත් කරන කෙනෙක් අතින් වරදක් වුණොත් එයා කොහොමද බෞද්ධ සම්ප්‍රදායට අනුව හැසිරෙන්න ඕන කියලා. පළවෙනි එක තමයි Taman අතින් වරදක් වූ බව අවංකව පිළිගන්න. Taman අතින් වරදක් වුණා උනේ නෑ කියලා හිතන කෙනාට කවදාවත් වරද නිවැරදි කරගන්න බෑ. ඒ නිසා වරදක් නානම් හිතට එකඟව ඔව් මගේ අතින් වරදක් නා තමයි කියලා ඒ වරද්ද වරද විදිහට දකින්න. දෙවැනි කාරණය තමයි අපි හාමුදුරු මතක් කළා ආයති සංවරය පිහිටන්න. මම ආයෙ නම් මේ වගේ වරදක් කරන්නේ නැහැ කියන එක හිතට එකඟව අදිෂ්ඨානශීලීව පිළිගන්න. ආයති සංවරය පිළිගන්න නැවත කරන්නේ නැහැ කියලා හිතලා අදිෂ්ඨාන කරගන්න. ඊට පස්සේ අපි හාමුදුරු බොහොම පැහැදිලි කළා පසුතැවෙන්නේ නැතුව ඉන්න ඕන. අර මම ආයෙ කරන්නෙත් නැහැ වරද වරදක් විදිහට දැක්කා ඒ වගේම ආයෙත් සංවරේ පිහිටනවා ආයෙ මම මේ මේ මගේ අතින් මෙහෙම වෙන්නේ නැහැ කියලා දිස්ත්‍රාන් කරාට පස්සේ අනේ ඉතින් මෙහෙම වුණානේ කිය කිය ආයෙත් ඒක ගැනම හිත හිතා ලත වෙන්න පසුතැවිලි වෙන්න කනගාටු වෙන්න එපා. හැම වෙලේ හිතන පාරයක් පස්ස ඔබට අකුසල් සිතිල් පහළ වෙන නිසා. ඒ නිසා ලත නොවීදීම අත්‍යවශ්‍ය දෙයක්. ඒ සඳහා ඔබට කරන්න පුළුවන් ප්‍රතිවිරුද්ධ කුසල කර්ම. සතුම. මම සතුන් නිදහස් කරන්න. සතුන්ට අභය දාණය දෙන්න. සතුන්ට කරුණා මෛත්‍රිය උපදවන්න. ඒ වගේ වෙනත් පුළුවන් තරම් හොඳ පැති දේවල් කරන්න. හොඳ ක්‍රියාකාරකම්. එහෙම කරන ගමනේ හිත හැමතිස්සෙම වර්තමානයේ පිහිටුවා ගැනීම සඳහා පහඳුරෝ පැහැදිලිව යෝජනා කළා භාවනාවක්. සිහිය පුරුදු කරන සමත භාවනාවක හිත හුරු කරන්න. එහෙම හිත හුරු කිරීම තුළ කුමක්ද වෙන්නේ? හිත අතීතයට යන්නෙත් නෑ අනාගතයට යන්නෙත් නෑ වර්තමාන කුසල අරමුණක හිත හොඳට පිහිටගෙන ඉන්නවා. ඒ තුල අර කියන ලතවීම පසුතල විලීම් අකුසල් පහළ වෙන එක යට වෙලා යනවා. අන්න ඒක තමයි ඔබට තියෙන සැනසෙන්න තියෙන මාර්ගය වන්නේ. අපි හඳුරන්නේ අවසාන වශයෙන් අපි අපේ ප්‍රේක්ෂක පින්නතුන්ට සිහිපත් කරමු මේ අලුත් අවුරුද්දක් උදා වෙන්න තියෙන මොහොතේ කොහොමද මේ උද්දච්ච කුච්චයෙන් පීඩා නොවිඳ අවුරුද්දට මුහුණ දෙන්නේ කොහොමද කියන එක අපේ උපදේශයක් විදිහට ලබා දෙනවා. නේ ඇත්තටම අපේ ස්වාමීන් වහන්සේ ඒ ඇත්තම දෙන්න ඕන උපදෙස් ටික දුන්නා අවසාන වශයෙන්. අපේ හාමුදුරන්ගේ මුලිනුත් ප්‍රකාශ කරෝ. ඇත්තටම ස්වාමීන් වහන්සේ අපේ මේ උද්දච්ච කුක්කුච්චය පාලනය කරගන්න දැන් මේ අලුත් අවුරුද්දේ විශේෂයෙන්ම අවංකවම හොඳ සීලයක පිළිටලා. මොකද සීලවන්තකම නැතුව අපිට මේ ගමන යන්න පුළුවන් කමක් නැහැ. එහෙමනම් සීලවන්ත භාවය ඇති කරගෙන සීලයෙන් පමණක් සෑහීමකටපත් නොවි. අනිවාර්යයෙන්ම අපේ මේ නීවරණ ධර්ම යටපත් කරන්න. දැන් තදංග වශයෙන්, ස්කන්ධන වශයෙන් යටපත් කරන්නේ අනිවාර්යෙන් අපි භාවනාවක යෙදෙන්න මේ අලුත් අවුරුද්දේ විශේෂයෙන්ම අදිස්ථාන කරගන්න ඕන. මොකද නිවන් දැකීමේ දොරටු පහෙන් ඉතාම ඉක්මනින් දැන් අපිට බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලයක තථාගතයන් වහන්සේගෙන් ධර්ම සාකච්ඡාවක් බණක් ඇහුවනම් අපිට මාර්ගඵලයක් ලබන්න පුළුවන් මොකද උන්වහන්සේ අපි ඉන්ද්‍රිය ධර්ම දියුණු කරපු ආකාරයට අපටම ගැළපෙන විදිහට බණ කියනවා. නමුත් අද එහෙම තත්ත්වයක් ටිකක් අඩුයි. නමුත් බණ ඇසීම ඉතාම වටිනා දෙයක්. නමුත් අද අපට භාවනාව තුළින් යථාර්ථය දකින්න පුළුවන්. ඒ වගේම මේ කෙලෙස් යටපත් කරගන්න පුළුවන්. ඒ නිසා හැමදෙනාම අදිෂ්ඨාන කරගන්න ඕන මේ නිර්මල බුද්ධ ශාසනයක් ලැබිච්ච මේ වෙලාවේ පුළුවන් තරම් අපේ නීවරණ ධර්මයටපත් කරන්න. ඒ වගේම උද්දච්ච කුක්කුච්චයෙන් ගැලවෙන්න ඒකාන්තයෙන් සිහියම දිනු කරන්න ඕනේ. ඇත්තටම උද්දච්ච කුක්කුච්චයට ප්‍රතිවිරුද්ධව තියෙන එකම දේ තමයි සතිය. එහෙමයි. සතිය දිනු කරන්න හැමදේම අදිස්ථාන කරගන්න. ඒකේ විශේෂම දේ තමයි සිහිය දිනු කරනවා කියලා කියන්නේ එතන මුළු බුද්ධ ශාසනයම තියෙනවා. එහෙමයි. එහෙමනම් බුද්ධ ශාසනයේම තියෙන මේ උතුම් සතිය දිනු කරන්න මේ අලුත් අවුරුද්දේ විශේෂයෙන්ම අදිස්ථාන කර ගැනීම බොහොම වටිනවා. හොඳයි. අපි බෙහෙවින්ම පුණ්‍යානුමෝදනා සිද්ධ කරනවා. අප කෙරෙහි කරුණාවෙන් මේ තම් සභා මණ්ඩපයට වැඩම කරලා තමන් වහන්සේ සතු වටිනා ධර්මඥානය ඔබ අපහා බෙදා හදා ගැනීමට නිර්ලෝභීව කටයුතු කළ පූජනීය කල්යාණ මිත්‍රයන් වහන්සේ ග්‍රහවති පඤ්ඤාසිරි මාහිම්පාණන් වහන්සේට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ වේවා අපේ හඳුරන්ටත් සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා පුණ්‍යවන්ත අලුත් අවුරුද්දක් වේවා කියලා අපි විශේෂයෙන්ම අපේ මේ ශ්‍රාවක පින්වත් හැමදෙනාටම අපේ සාමදාන්තේ ප්‍රාර්ථනා කළා මමත් එයින් ප්‍රාර්ථනා කරනවා පුණ්‍යවන්ත අලුත් අවුරුද්දක් වේවා කියලා. සෑම දිනාටමත් ආශිර්වාද සෙත් ප්‍රාර්ථනා එකතු කරමින් අදට අපි ධම්මානුපස්සනා සාකච්ඡාවෙන් සමුගන්නවා ඔබට පෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමි හැම දිනාටම පෙරුවන් සරණ වේවා